මහා සමේ සුත්තම් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මහතා භික්ඛු සංඝේන සම්දින් පංචමක්කේ භික්ඛු සතේ සම්බේව අරහන්තේ දසයිච ලෝක ධාතුහි දේවතායේ බුයේන සම්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛු සංඝං නතකෝ චතුන්නං සුද්ධාවාසකායිකානං දේවානං ඒතද හෝසී අයං කෝ භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මහතා භික්ඛු සංඝේන සම්දින් පංචමත්තේහි භික්ඛු සතේහි සම්මේව අරහන්තේහි දසෙහි ච ලෝක ධාතුහි දේවතායේ බුයේන සම්නිපතිතා හොන්තේ භගවන්තන් දස්සනාය භික්ඛු සංඝංච යන්නුනමයම් පියේන භගවාතේනුපසංකමියාම උපසංකමිත්වා භගවතෝ සම්තිකේ පච්චේක ගාතං වාසෙය්‍යාමාති මතකෝතා දේවතා සෙය්‍යතා පිනාම බලවා පුරිසෝ සම්මින්ජිතං වාබහං පසාරෙය්‍ය පසාරිතං වාබහං සම්මින්ජෙය්‍ය ඒවමීමං සුන්දාවාසේසු දේවේසු අන්තරහිතා භගවතෝ පුරතෝ පාතුරංසු අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු ඒකමන්තං තිතකෝ ඒකා දේවතා භගවතෝ සම්තිකේ ඉමංගතං අභාසී මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ආගතම්මයිමං ධම්ම සමයං දක්ඛිතායේ අපරාජිත සංඝන්ති නතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාසී තත්‍ර භික්ඛවෝ සමාදහංසු චිත්තං අත්තනෝ උජුකමකංසු සාරතිව නිත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතාති අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමංගාතං අභාසී චත්වා කීලං චත්වා පලිගං ඉන්ද කීලං උහච්ච මනේජා තේචරන්ති සුන්දා විමලා චක්ඛුමතා සුදන්තා සුසුනාගාති නතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාසී යේකේති බුද්ධං සරණං ගතසේ නතේ ගමින් සම්ති අපායං පහය මනුසං දේහං දේවකායං පරිපුරේ සම්තිතේ අතකෝ භගවා භික්ඛු ආමන්තේසී යේ බුයේන භික්ඛවේ දස සුලෝක ධාතු සුදේවතා සම්නිපතිතා තථාගතං දස්සනාය භික්ඛු සංඝං චේ යේපිතේ භික්කවේ අයසුන් අතීතමන්දානං අරහන්තු සම්මා සම්බුද්ධා තේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සම්නිපතිතාං අයසුන් සයතාපි මයිහං ඒතරයි ये पिते භික්කවේ භවිසන්ති අනාගත මන්දානං අරහන්තු සම්මා සම්බුද්ධා තේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සම්නිපතිතා භවිසන්ති සේයතාපි මයං ඒතරේ ආචික්ඛේසාමි භික්ඛවේ දේවකායානං නාමානි කිත්තයිසාමි භික්ඛවේ දේවකායානං නාමානි දේසෙසාමි භික්ඛවේ දේවකායානං නාමානි කංසුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමිති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චසෝසුම් භගවායේ තදවෝචේ සිලෝක මනුකස්සාමි යත් බුම්මා තදස්සිතා යේසිතා ගිරිගම්භාරං පහිතන්තා සමහිතා පුතුසිහාව සල්ලිනා ලෝමහංසාබි සංබුනු උදාත මනස සුද්ධා විප්පසන්න මනාවිලා භියෝ පංච සතේ ඤත්වා වනිකා පිලවන්ත වේ තතෝවාමන්තයි සන්තාසාවකේ සාසනරතේ දේවකායං අභික්ඛන්තා තේවිජානත භික්ඛවෝ තේච ආතම්පේ මකරුන් සුත්වා බුද්ධස්ස සාසනං තේසං පාතුරහු ඥානං අමනුස්සාන දස්සනං අපේකේ සතමන්දක්කුම් සහස්සං අත සන්තතින් සතං ඒකේ සහස්සානං අමනුස්සාන මන්දසුන් අපේකේනන්තමන්දක්කුම් දිසා සම්බාපුටාහු කංච සම්බං අභිඤ්ඤාය වවක්ඛිත්වාන චක්කුමා තතෝ ආමන්තේ සන්තා ශාවකේ ශාසනේ රතේ දේවකායං අභික්ඛන්තා තේවිජානාත භික්ඛව යේමෝහං කිත්තයිස්සාමි ගිරාහි අනුපුම්බසෝ සත්ත සහස්සයක්ඛා බුම්මා කපිලවත්තේවා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසින මොදමානං අභික්ඛමුං බික්ඛුනං සමිතින් වනං චසහන්සහෙමවතා යක්ඛානන්තවන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසිනෝ මොදමානං අභික්ඛාමුං බික්ඛුනං සමිතින් වනං සාතාගිරාති සහංසායක්කානානත්තවන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසසින මොදමානං අභික්ඛමුං භික්ඛුනං සමිතින් වනං ඉච්ඡේතේ සෝලසසායක්ඛානනත්තේ වන්නිනෝ ඉද්දිමන්ත ජුතිමන්ත වන්නවන්තෝ යසන්සින මොදමානං අභික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං වෙස්සාමිත්තා පංච සතායක්ඛානානත්තවන්නින ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසින මොදමානං අභික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං කුම්බීරෝ රාජගයිකෝ වේපුල්ලස්ස නිවේසනං බියෝනං සතසංසං යක්කානං පෛරුපාසති කුම්බීරෝ රාජගයිකෝ සෝපාග සමිතින් වනං උරිමංච දිසං රාජා දතරඩ්ඩෝ තං පසසති ගන්ධම්බානං ආදිපති මහරජායසසිසෝ උත්තාපිදස්ස භාවෝ ඉන්දනාමා මහම්බලා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසිනෝ මොදමානං අභික්කමුං බික්ඛුනං සමිතින් වනං දක්ඛිනං ච දිසං රාජා විරුල්ලෝ තං පසසති කුම්බණ්ඩානං ආධිපති මහරජායසසිසෝ උත්තාපිතස්සේ බාමෝ ඉන්දනාමා මහම්බලා ඉන්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසන්සිනෝ මුදමානංගබික්කමුං බික්කුණං සමිතින් වනං පච්චිමංච දිසං රාජා විරූපක්ඛෝ තං පසසති නාගානං ආධිපති මහරජා යසස්සිසෝ පුත්තාපිතන් සෙබාවෝ ඉන්දනාමාමහම්බලා ඉන්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසින මොදමානං අභික්කමුම් බික්කුණං සමිතින් වනං උත්තරං ච දිසං රාජා කුවේරෝ තං පසසති යක්කානං ආදිපති මහරජායසසිසෝ පුත්තා පිතං සබාවෝ ඉන්දනාමා මහම්බලා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසිනෝ මොදමානං අභික්ඛාමුං බික්ඛුනං සමිතින් වනං පුරිමං දිසං දතරන්තෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපංකෝ කුවේරං උත්තරං දිසං චත්තාරෝති මහරජා සමන්ත චතුරෝ දිසා දන්දල්ලමානං අට්කංසු වනේ කපිලවත්තවේ තේසං මායා විනෝදාසං ආගුවංචනිකාසත මායා කුටෙන්දු වේතෙන්දු විතුච්ච විතුදෝසහ චන්දන කාම සෙට්ටච කින්නු ගණ්ඩු නිගණ්ඩුචේ පනදෝං උපමඤ්ඤෝ ච දේවසුතෝ ච මාතලි චිත්තසේනෝ ච ගන්ධම්බෝ නලෝ රාජා ජනේසබෝ ආගෝ පංචසිකෝ චේව තිම්බරු සූර්ය වච්චසා ඒතේ චන්නේ චරාජානු ගන්ධම්බා සහරාජුබී මොදමානං අභික්කාමුං භික්ඛුනං සමිතින් වනං අතගුණබසානගාවේසාලාසාතච්චකා කම්බලස්ස තරංගු පායාගසඤ්ඤාතිබී යාමුනා ධතරට්ඨාච යාගුණා ගායසංසින ඒරාවන මහානාගෝ සෝපාග සමිතින් වනං යේනාගරාජේ සහසාරන්ති දිබ්බාධිජාපක්ඛි විසුන්ද චක්කු විහාසයාති වනමඤ්ජපන්තා චිත්‍රාසුපන්නා සරණ මගං සුබුන්දං චිත්‍රාසුපන්නායිති තේසං නාමානි අභයං තදානග රාජානමාසී සුපන්නතෝ කේම මකාසි බුන්දෝ සන්හාහි වාචාහි උපවයන්තානාගසුපන්නා සරණ මගං සුබුද්දං ජිතවජිරහත්තේන සමුද්දං අසුරාසිතා භාතරෝ වාසවංසේතේ ඉද්ධිමන්තෝ යසංසිනෝ කාලකංජා මහබින්සං අසුරාදාන වේගසා වේපචින්ති සුචින්තිච පාරදෝ නමුචිසා සතංච බලිපුත්තානං සම්බේ වේරචනාමකා සන්නයිත්වා බලින් සේනං රාහුබන්දමුපාගමි සමයෝදානි බන්ධන්තේ භික්ඛුනං සමිතින් වනං ආපෝච දේවා පඨවිච තේජෝ වායෝ තදගමු වරුණා වරුණා දේවා සෝමෝචයස සසහ මෙත්තා කරුණා කායිකං ආගු දේවාය සංසිනා දසේතේ දසදාකාය සම්මේනානත්ත වන්නින ඉද්ධිමන්ත ජුතිමන්ත වන්නවන්ත යසන්සින මොදමානං අභික්කම බික්ඛුනං සමිතින් වනං වින්හුච දේවාසාලිච අසමාච දුවේ යමා ඡන්දස්සුපනිසා දේවා චන්දමාගුපුරක්කත්වා සුරියස්සුපනිසා දේවා සුරියමාගුපුරක්කත්වා නක්කත්තානි පුරක්කත්වාං ආගුමන් දෙවලාහකා වසුනං වාසවෝ සෙන්තෝ සක්කෝ පාග පුරින්දදෝ දසේතේ දසදාකායා සම්බේනානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සින මොදමානං අභික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං තාගුසාබුදේවා ජලමංගිසිකාරිව අරිත්තකාචරෝජාච උම්මා පුප්පනිබාසින වරුණා සහ ධම්මාච අච්චුතාච අනේජකා සූලෙය්‍ය රුචිරාගු ආගුවාසවනේසිනා දසේතේ දසදාකාය සම්බේනානත්ත වන්නින ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසින මොදමානං අභික්ඛාමං බික්ඛුනං සමිතින් වනං සමානමහා සමානමානු සමානු සුත්තමා තිද්දාපදුසිකාං ආගු අගුමනෝ පදුසිකා අතාගුහරයෝ දේවායේ චලෝ හිතවාසිනෝ පාරගා මහා පාරගා ගුදේවාය සංසින දසේතේ දසදාකාය සම්මේනානත්තවන්නින ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසංසිනෝ මොදමානං අභික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං සුඛාකරුම්මං අරුණං ආගුවේගන සාසහ ඕදාතේ ගය්‍යා පමුක්ඛා ආගුදේවා විචක්කනා සදාමන්තාහාර ගජාමිස්සකාචය සංසිනු තනයං ආගේ පඤ්ජුන්න යෝදිසං අභිවස්සති දසේතේ දසදාකාය සම්බේනානත්තවන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසන්සිනෝ මෝදමානං අභික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං තේමියාතු සිතායාම කට්ඨකාචය සංසිනෝ ලම්බීත කාලාම සෙට්ටා ජෝතිනාමචයා සෙවා නිම්මාන රතිනෝග අතගුපරනිම්මිතා දසේතේ දසදාකාය සම්මේනානත්ත වන්නිනෝ ඉද්ධිමන්ත ජුතිමන්ත වන්නවන්ත යසන්සින මොදමානං අභික්ඛාමුං බික්ඛුනං සමිතින් වනං සත්තේ දේවනිකායා සම්බේනානත්ත වන්නිනෝ නාමන්වයේන ආගංචුම් යේතඤ්ඤේ සදිසාසා පෞත්ත ජාතින් අකිලං ඕගතින්න මනසෙවං දක්කේ මොගතරං නාගං චන්දං වයසිතාතිගං සුබ්‍රක්මා පරමත්ක චේ පුත්තයින්දිමත සහ සනං කුමාරෝ තින්සෝ චේ සෝපාග සමිතින් වනං සහස්සං බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මා බිතින්තති උපපන්නෝ ජුතිමන්තෝ භිස්මාකායෝ යසස්සිසෝ දසෙත්තයි සරාගු පච්චේක වසවත්තිනෝ තේසංච මඤ්ජතෝ ආග හරිතෝ පරිහාරිතෝ තේච සම්බේං අබික්ඛන්තේ සයින්දේ දේවේ සම්බ්‍රහ්මකේ මාරසේනං අබික්ඛාමුං පස්සේ කන්හස්සේ මන්දියං ඒත ගන්නත බන්දත රාගේන බද්දමත්තු වේ සමන්ත පරිවාරේත මාවෝ මුංචිත්ත කෝචිනං ඉතිතන්ත මහසේනෝ කන්නසේනං අපේසයි පානිනාතලමච්ච සරංකත්වාන බේරවං යථාපාවුසෙකෝ මේ ගෝතනයන්තෝ සවිඤ්ජුකෝ තදාසෝ පච්චුදාවත්ති සංකුන්දෝ අසයං වසී තංච සම්බං අභිඤ්ඤාය වවක්ඛිත්වාන චක්කුමා තතෝ ආමන්තේ සන්තා ශාවකේ ශාසනේ රතේ මාරසේනං අබික්ඛන්තා තේ විඥානත බික්කම තේචයාතම් පෙමකරුං සුත්වා බුද්දස්ස ශාසනං විතරාගේ පක්කාමුන් නේසං ලෝමම් පින්ජයුන් සම්බේ විජිත සංගාම භයාතිතා යසස්සිනු මොදන්ති සාභූතේ සාවකාතේ ජනේ සුතාතිී